ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්ත් වහන්සේ කොන්වැව මහව ගල්නෑවිගෙන පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඇහැටුවව ඉරියාව වලකම්බා ආරණ්‍ය සේනාසනය යන උපය විහාරාධිපති පූජ්‍යපාද උතුතුම්බර කාශ්‍යප සම්පාදයන්න් වහන්සේ වසරේ වෙසක් මස පුරපසළොස්වක පොහේ දිනට දෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙරගැසමු. ධර්මසොමණේට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ.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 සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි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 සතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා භික්ෂු විචාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කා තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා කලිහාරීති යති අධ්‍යානං ප්‍රසම්පජ්ජ විහෙරති පුනච පරං වික්ඛු සුඛස්ස පානා දුක්ඛස්ස පානා කුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධං චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති සදා බුද්ධ සම්පන්න පින්වත් සම්බිනාම් අද දවසේ මේ සූදානම් වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද අපේ හිත සකස් කරගන්නේ කොහොමද අපේ කොයි ආකාරයකින්ද ජීවිතේ නිවැරදි ආකාරයකට යොමු කරගන්නේ මේ භවය සාර්ථක කරගන්නේ සංසාරික ජීවිතය සූපත් කරගන්නේ ජාති ජරා ආදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා උතුම් නිවනින් සැනසෙන්නේ කොහොමද කියන දේ පිළිබඳ යම් ආකාරයක දැනුවත් භාවයක් ඇති කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැමදෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට අපේ සිතේ තියෙන කෙලෙස් ධර්මයන් දුර වෙලා යන ආකාරය සිත වර්ධනය වෙන ආකාරය දේශනා කොට වදාලා නුවණැස ඇති කරන ඥානය ඇති කරන සිත සමාහිත කරන අභිඥාවන් විශේෂ දැනුමක් ඇති කරන ආදී වශයෙන් උතුම් නිවනින් සැනසීම සඳහා මඟ පෙන්වන මාර්ගයක් දේශනා කොට වදාලා. ඒ මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අද අපි ධර්ම දේශනාවේ මූලිකත්වය එහෙම නැත්නම් ධර්ම දේශනාව ගොනු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක අංගයක් පිළිබඳ කුමක්ද සම්මා සමාධිය කියන්නේ කියලා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය කියලා කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, චතුත්ථ ධානය, තතිය ධානය, චතුත්ථ ධානය කියන ධානාංගයන්. ධානයන් කියලා කියපුවාම අපි දන්නවා හොඳට අපි කවුරුත් කල්පනා කරනවා අතීතයේ ධානලාභීන් සිටියා. අද කාලේ නිවන් දකින්න පුළුවන්කමකුත් නැහැ අඩුම තරමේ ධානයක් ලබන්න පුළුවන්කමක්වත් නැහැ කියන අදහස බොහෝ බෞද්ධ පින්වතුන් තුළ මේ වෙනකොටත් තියෙනවා. නමුත් බුද්ධ ශාසනයක් පවතිනවා කියලා කියන්නේ හරියට පිළිවෙතකින් පෙළ ගැහෙනවා නම් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඒ උතුම් මාර්ගය භාවිතා කරනවා නම් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් එකින් එක එකින් එක එකින් එක අඩු වෙලා ටිකින් ටික ටිකින් ටික සංවර වෙනවා. කාය සංවරය ඇති කරගන්න, වාචික සංවරය ඇති කරගන්න කෙනාගේ සිත සංවර කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒක නොකඩවා කරන්න ඕන වැඩ පිළිවෙලක්. නොකඩවා කරන්න ඕන වැඩ පිළිවෙලක් එක දිගටම අදිස්ථාණයෙන් සිහිය නුවණ වීරිය වැනි ගුණාංගයන් වර්ධනය කරගනිමින් නිබඳව නොකල යුතු දේ නොකරමින් කල යුතු දේ කරමින් නොකිය යුතු දේ නොකියමින් කිය යුතු දේ කියමින් කටයුතු කරන තැනැත්තා ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්නවා සිත පාලනය කරගන්න. එහෙම සිත පාලනය කරගන්න කයින් වචනයෙන් පුරුදු වෙන කෙනාට ටික කාලයක් යද්දී තමන්ගේ සිත හොඳට පාලනය කරගෙන සිතිය යුතු දේ සිතනවත් නොසිතිය යුතු දේ නොසිතා ඉන්නත් පුළුවන්කම ලැබෙනවා. අපි දන්නවා මේ ලෝකේ තියෙනා වූ දේවල් වලට තියෙන පළවෙනියෙන්ම තියෙන කැමැත්ත හින්දා කාම ලෝකයට තියෙන කැමැත්ත හින්දා විශාල හැඟීම් අපි දන්නේම නැතුව මේ හිතේ උපදිනවා. පොඩ්ඩක් ගැඹුරෙන් හිතලා බලන්න බොහෝම වෙහෙසකාරී බොහෝම පීඩාකාරී අතෘප්තිකර අසහනකාරී තත්වයක් දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයක් මේ හිතක හැම වෙලාවකම තියෙන මේ කාම ලෝකයේ දේවල් හින්දා. ඒවට තියෙන කැමැත්ත අකමැත්ත හින්දා. මෙන්න මේ දේවල් හින්දා අපිට නිෂ්කලංකව විවේකයෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඇවිදගෙන ඉන්න කෙනෙකුට නම් විවේකය ගන්න පුළුවන්. ගොඩාක් ඇවිදින්මින් ඉන්න කෙනෙකුට විවේකයක් ඇති කරගන්න පුළුවන් ඇවිදින එක නවත්තලා. ඒ වගේම ගොඩාක් කතා කරන කෙනෙකුට විවේකයක් ඇති කරගන්න පුළුවන් කතා කරන එක නවත්තලා. නමුත් අපිට බොහෝම මහන්සියක් තියෙන්නේ මේ හිතෙන් ඇති වෙන සිතුවිලි හින්දා. මේ අපේ වැඩේම හිතනවා හිතනවා හිතනවා ඉවරක් නැහැ. හැම වෙලාවකම හිතනවා. හිතන එක නවත්තන්න බෑ. ඒක නොකඩෙන ප්‍රවාහයක්. මොනවද මේ හිතන්නේ? කැමැතියක් නැති දේ ගැනයි හිතන්නේ. මේ ලෝකේ තියෙන කාම වස්තුන් ගැනයි හිතන්නේ. මෙන්න මේ වගේ ඇති වෙන කෙලෙස් ධර්මයන්ගෙන් නිවනක් නැහැ. ඉවරක් නැහැ. ඒවා ගැන හිතන්න හිතන්න හිතන්න හිතන්න රත් වෙන ස්වභාවය, දැවෙන ස්වභාවය, පිච්චෙන ස්වභාවය වැඩි, අසුප්තිකර ස්වභාවය වැඩි. හිතුවා කියලා කොයි වෙලාවකවත් කෙනෙකුට පුළුවන්කමක් නැහැ. හිතුවා කියලා කොයි වෙලාවකවත් හිතන එක ඉවර කරගන්න පුළුවන්කමක් නැහැ. කොයිතරම් හිතුවත් හිතන එක වැඩි වෙන එක තමයි වෙන්නේ. එහෙමනම් හදවතින් නැගෙනා වූ හිතුවිලි හින්දා අපිට කවදාකවත් විවේකයක් නැහැ. විවේකයක් නැහැ. විවේකයක් නැත්තේ මෙන්න මේ කාම ලෝකයේ ස්වභාවය හින්දා. ඒ විතරක් නෙවෙයි අකුසලය කියලා කියන නිවනට තියෙන අදක්ෂතාවය හිත හිතක තියෙන දක්ෂතාවය එකිනෙකාට එකිනෙකාට වෙනස්. භවයෙන් භවයට බෝධිසත්වයන්න් වහන්සේලා පාරමිතාවන් සම්පූර්ණ කරගන්න අය. හැම කෙනෙක්ම භවයෙන් භවයට ඒ විතරක් නෙවෙයි වසරෙන් වසරට මාසෙන් මාසෙට දවසින් දවසට ඒ වගේම මොහොතින් මොහොතට හැම කෙනෙක්ම බෝධිසත්වයන් වහන්සේලා එහෙමත් නැත්නම් කෙලෙස් දුරු කරගන්න හදන අය මොහොතින් මොහොතට පවා තමන්ගේ කුසලය වර්ධනය කරගන්නවා. කුසලය වර්ධනය කරගන්න උත්සාහ කරන අය තමයි දන්නේ අකුසලය මොනතරම් ප්‍රබලද කියලා. කුසලය වර්ධනය කරගන්න උත්සාහ කරන අය තමයි දන්නේ අකුසලය මොනතරම් ප්‍රබලද කියලා. නැగిලා එන අකුසලයෙන් පීඩා විඳ විඳ හැමදාම ජීවත් වෙන අපිට කොයි වෙලාවකවත් විවේකයක් නැත්තේ. මෙන්න මේ කාම ලෝකය ගැන තියෙන හැඟීම කාම ලෝකයේ ගැන තියෙන හැඟීම කාමය කියලා කිව්වහම අපි හිතනවා කාමය කියන එක මේ බාහිර ලෝකය කියලා නෑ. කාම ගුණිතයයි බාහිර ලෝකයේ තියෙනවට කියනවා කාම ගුණිතයන් කියලා. කාමය කියන එක සිතෙන් නැගෙන කාම සිතුවිලි. මේ සිතුවිලි වලින් ඉවරක් නෑ. නිවීමක් නෑ. ඒකින්ද විවේකයක් නෑ. අකුසලයන්ගෙන් පිරිච්ච මේ හිත කොයි හරි වෙලාවක හරි එක තැනක රඳව ගන්න පුළුවන්කමක් ලැබුණොත් තමයි ඇවිදින කෙනා ඇවිදින එක නවත්ත ගන්නවා වගේ හිතන කෙනා හිතන එක නවත්ත ගන්නවා වගේ යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබුණොත් තමන්ගේ හිත එකතැන නතර කරගන්න. ඇවිදින එක්කෙනා ඇවිදින එක නවත්තනවා වගේ, කතා කරන එක්කෙනා කතා කරන එක නවත්තනවා වගේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ හිත එක අරමුණක නවත්තන්න අන්න එදාට තමයි චිත්ත විවේකයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ චිත්ත විවේකයයි. අද කාලේනම අපි කොහේ නොකනේකුත් පූජා පූජාවන් පවත්වනවා. ඒ වගේම ධර්මයට බොහෝම ලැබිව කටයුතු කරාට අනුන්ගේ පුංචි වචනයකට පවා අනුන්ගේ පුංචි ක්‍රියාවකට පවා රිදෙන ස්වභාවය අපිට බොහොම වැඩි. මෙන්න මේ தත්වයෙන් එහෙමනම් අපේ චිත්ත ශක්තිය අපි වර්ධනය කරගන්නේ නැහැ. බොහෝ පින් කරගත්තට චිත්ත ශක්තිය වර්ධනය කරගන්න එක බොහෝම අඩුයි. අන්න ඒ සඳහාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙන්නේ. අපිට දැනසෙන්න, ස්ථීර දැනසීමක් ඇති කරගන්න. මේ ලෝකයේ ඉන්න මිනිස්සු කරන ඔක්කොම වැරදි ඉවරුණාට පස්සේ දැනසෙන්න බලාගෙන ඉන්න අපි. නැත්තම් මේ ලෝකයේ ඉන්න අපිට ආදරය කරන හැමෝගෙම ලැබෙන හැමෝම අපි කැමති ආකාරයකට ඉන්න දවසට තමයි අපිට සැනසෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි අපි හිතාන් ඉන්නේ. අකමැති දේවල් දකිනකොට පීඩාවටපත් වෙන මේ හිත. එහෙනම් මේ ලෝකයේ ඉන්න මිනිස්සු ඔක්කොම අපි ආශ්‍රය කරන දේවල් ඔක්කොම අපි කැමති විදිහටම තියෙන දවසකට කිසිම වැරද්දක් කෙනෙක් කවදාකවත් කරන්නේ නැති දවසකට නම් අපිට සැනසෙන්න පුළුවන් මේ. එහෙම සැනසීමක් කවදාකවත් හම්බෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ බලාපොරොත්තු අතහැර ගන්න ඕනේ. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඒ මඟ පෙන්වීමට අනුව සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත යන ආදී වශයෙන් තියෙනා වූ අරියටක මගෙහි හරියට පිළිවෙතින් හරියටම ඒ මාර්ගය භාවිතා කරන අයට සම්මා සමාධිය ඇති කරගන්න පුළුවන් සම්මා සමාධිය කියලා කිව්වහම ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ සමාධිය කියන්නේ මොකක්ද කියලා සමවැදීම කියන්නේ මොකක්ද කියලා හිත එක අරමුණක නවත්වා ගන්නට වැඩි වාර ගණනක් නවත්වා ගන්නට පුළුවන් හැකියාව සමාධිය කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ සමාධියටපත් වෙන්නට කරන්න ඕනේ ටික ටික ටික ටික කාම ලෝකය ගැන විදර්ශනාවන් ඇති කරගන්න ඕනේ. ඒ වගේම අකුසලය ප්‍රහාණය කරගන්න ඕනේ. මේ විදිහට හිතේ නැගෙන අකුසලය කුසලයෙන් සදාංග වශයෙන් ප්‍රහාණය කරගන්න අයට ආයාසයෙන් ආයාසයෙන් මේ විදිහට කටයුතු කරන අයට හැම පැත්තකින්ම වටකුරු කරලා කය සංවර කරගෙන වචනය සංවර කරගෙන මනස සංවර කරගන්න අවශ්‍ය කරන සීලාදී ගුණධර්ම රකින්න අයට භාවනාදී ගුණධර්මයන් වඩන අයට යම්කිසි වෙලාවක යම්කිසි අරමුණක රැඳිලා අමාරුවෙන් බොහෝම අමාරුවෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගමින් ඉන්න කෙනෙකුට යම්කිසි වෙලාවක මහා පුදුම සිද්ධියක් සිද්ධ වෙනවා කල්පනා කරන්න ඕනේ. ජීවිතයක ලබා ගන්න පුළුවන් උතුම්ම தত্ত্বය, උතුම්ම தত্ত্বය වලින් එකක්. උත්තරී මනුෂ්‍ය ධර්මයක් කියන සඳහන් කරන தত্ত্বයකටපත් වෙන්න පුළුවන්. හැබැයි හොඳට කල්පනා කරන්න ඕනේ මේවා පිළිබඳව අපි දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. මොකක්ද මේ ආශ්චර්යමත් සිද්ධිය? මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා හිතමු. ජීවිතයේ කිසිම දවසක විවේකයක් ලබා ගන්න බැරි වුණ අපිට, චිත්ත විවේකයක් ලබා ගන්න බැරි වුණ අපිට චිත්ත විවේකයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මොකක්ද මේ ලබා ගන්න පුළුවන් චිත්ත විවේකය? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්කං සවිතාරං විවේකජං පීතිසුඛං පඨමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද? කාමයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා අකුසලයෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා විතක්ක විචාර සහිත ප්‍රීතිය සුඛයෙන් විතක්ක ਵਿਚාර සහිත නමුත් කාම ලෝකයේ තියෙන හැඟීම් වලින් කාමය කියන හිතේ නැගෙන හැඟීමෙන් සම්පූර්ණයෙන් වෙන් වුණාම කාම සිතුවිලි එක මොහොතකටවත් නැගෙන්නේ නැහැ. ඒ වගේමයි අකුසලයෙන් සම්පූර්ණයෙන් වෙන් වුණාම එක සිතක ඒ මොහොතේ අකුසලයේ මොහොතක්වත් නැගෙන්නේ නැහැ. ඒ වගේම කාමය කාම අරමුණු එක මොහොතකවත් නැගෙන්නේ නැහැ. මනෝද්වාරයේවත්වත් කාම අරමුණක් නැහැ. අන්න ඒ වගේ සිතක් විශාල විවේකයකටපත් වෙනවා. ඒ කියන්නේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා අපි මොහොතකට හිතලා බලන්න ඕනේ. යම්කිසි අරමුණක් කෙරෙහි හිත යොමු කරගෙන අමාරුවෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන භාවනා කරන යෝගියෙක් තමන්ගේ හිත ඒකාකාරීව තියාගෙන ඉන්න උත්සාහ කරනකොට තවත් නොයේකුත් අරමුණු විදින් විදේ විදින් විදේ එනවා. එවැනි අරමුණු සැරෙන් සැරේ සැරෙන් සැරේ ඇවිල්ලා ඒකට බාධා කර කර බාධා කර කර තියෙනකොට නමුත් සිහියෙන් නුවණින් වීර්යයෙන් කටයුතු කරන කෙනෙකුට තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවය තමන් දැනුවත්, ඉතාමත්ම දැනුවත්. ඒ අරමුණ ඔස්සේම චිත්ත ඒකාග්‍රතාවය පවත්ව ගන්නකොට වැඩි වාර ගාණක් ඒ අරමුණ තුල හිත රඳව ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. වැඩි වාර ගාණක් ඒ තමන් ලබාගත් අරමුණ තුල හිත රැඳෙන ස්වභාවයක් තියෙනවා. එහෙම හැකියාවක්, එහෙම කුසලතාවයක් වර්ධනය කරගන්නවා. මෙන්න මෙහෙම වැඩි අරමුණක් තුල හිත එකඟ කරගන්න පුළුවන් වුණා කියලා හිතන්න අපි හිතමු. අරහං කියන බුදු ගුණය තුල අපි හිත එකඟ කරගන්න උත්සාහ කරනවා කියලා. අරහං කියන බුදු ගුණය තුල හිත එකඟ කරගන්න උත්සාහ කරනවා කියලා. අරහං කියන වචනය භාවිතා කරමින් යම් කෙනෙක් අරහං අරහං අරහං කියමින් අරහං කියන බුදු ගුණයේ එක තේරුමක් තමයි ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් වලින් දුරු වුණා කියන කරලා අදහස තමයි අරහං කියන බුදු ගුණේ එක් තේරුමක්. ඒ තේරුම හිතේ තියාගෙන, ඒ හැඟීම හිතේ තියාගෙන අරහං අරහං අරහං අරහං කියන වචනය තුල සිතුවිල්ල තුල හිත එකඟ කරගන්න උත්සාහ කරන කෙනෙකුට වෙනත් නොයේකුත් දේවල් ඇදලා එනවා විතක මොනවද කර කර හිටියේ කියලා මොනවද මේ හිතන්න මම අරමුණු කරගෙන ඉඳගත්තේ කියලාවත් මතක නැති වෙලා වෙන ගොඩාක් දේවල් කල්පනා කර කර ඉඳලා නැවත මේ අරමුණ තුලටම එනවා. එහෙම ඇවිල්ලා යම් කාලයක් එනවා මේ අරමුණ වැඩිපුර වාරයක් හිතේ නැගෙනවා නමුත් වෙන අරමුණුත් දැනෙනවා. වෙන අරමුණු කියන්නේ මොනවද? කකුලක් රිදෙනවා දැනෙනවා, ශබ්දයක් ඇහෙනවා දැනෙනවා, ගන්ධයක් දැනෙනවා, රසයක් මතක් වෙනවා. මේ වගේ නොයේකුත් ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හයෙන්ම අර අරමුණට අමතරව වෙනත් අරමුණු වලින් බාධාවල් පැමිණෙනවා. මෙහෙම බාධාවල් පැමිණුණත් සිහියෙන් නුවණින් වීරියෙන් යම්කිසි කෙනෙක් මේ අරමුණ තීව්‍ර කරගත්තොත් වඩා ගත්තොත් වැඩි දියුණු කරොත් එහෙම යම්කිසි කාලයක් එනවා වැඩියෙන් වැඩියෙන් මේ අරමුණ ලැබෙනවා අඩුවෙන් අඩුවෙන් අනිත් අරමුණු බාහිර අරමුණු අඩුවෙන් අඩුවෙන් ලැබෙනවා ඒවා අඩු වෙමින් මේ අරමුණ වැඩි වෙනවා වෙලාවකට එකතන රැඳිලා වගේ තේරෙනවා ආයතරයක් වෙනත් අරමුණ එනවා වගේ තේරෙනවා ආය ගොඩාක් වෙලා රැඳිලා ටිකක් වෙලා රැඳිලා ඉන්නවා වගේ තේරෙනවා ආය අනිත් අරමුණු එනවා අන්න ඒ වගේ මේ අරමුණු තුල රැඳෙනවා නොරැඳෙනවා රැඳෙනවා නොරැඳෙනවා වගේ ස්වභාවයකට මේ හිතපත් කරගන්න පුළුවන්. ඒ වෙලාවට බාහිර ශබ්ද ඇහෙන එක ටික ටික අඩු වෙලා යනවා. කය දැනෙන එක ටික ටික අඩු වෙලා යනවා. මෙන්න මේ වගේ දෙපැත්තටම නැති තැනක ඒ අරමුණ තුලමත් නෙවෙයි අනිත් අරමුණුත් තියෙනවා නමුත් අරමුණ තුල වැඩි වාර ගානක් රැඳෙන අවස්ථාවට කියනවා උපචාර සමාධියක් ඇති වුණා කියලා. මෙන්න මේ වගේ උපචාර ඒ අතර අතර සමාධිය ධ්‍යාන බලයකත් සාමාන්‍ය සමාධියත් අතරමැදි අවස්ථාවක ඉඳලා මේක නා තවත් සිහියෙන් නුවණින් වීරියෙන් තමන්ගේ හිත වර්ධනය කරගත්තොත් මේකම තමයි මනුෂ්‍ය ජීවිතයක කරන්න පුළුවන් එකම දේ. උතුම් தත්ත්වයටපත් වෙන්න විවේකයක් ලබන්න, චිත්ත විවේකයක් ලබන්න මෙවැනි පුහුණුවක් කළ යුතුමයි. නිවන් දකින්නත් අවශ්‍ය කරන එක අංගයක් සම්මා සමාධිය කියලා කියන්නේ. පසලස් චර්ණ ධර්මවලත් පසලස් චර්ණ ධර්මවල කියලා කිව්වේ විද්‍යාචරණ විද්‍යාව සඳහා යන ගමනේදී අවශ්‍ය කරන කාරණා 15ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකෙන් හතරක්ම ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන අංග. එහෙමනම් මේ මේ අංගයන් වර්ධනය කරන්නේ නැතුව කෙනෙකුට නිවන් අවබෝධ කරන්න බෑ. මොකද නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ අපේ හිතයි නිවා ගන්න ඕනේ. හිතේ තියෙන ඇත්ත తත්වයයි අවබෝධ කරගන්න ඕනේ. හිතේ තියෙන ඇත්ත తත්වය මනසින් ධර්මය දකිනවා කියලා කියන්නේ මේ ධර්මය තමන්ගේ මනස තුළ ක්‍රියාත්මක වෙන ආකාරයකට මෙන්න විතක්කය මෙන්න ਵਿਚාරය මෙන්න ප්‍රීතිය මෙන්න සුඛය අන්න ඒ විදිහට තව තවත් දේවල් මෙන්න කාම විතර්කය, මෙන්න ව්‍යාපාද විතර්කය, මෙන්න හිංසා විතර්කය, මෙන්න නික්කම් විතර්කය කිය කිය කිය කිය මේ ධර්මයේ තියෙන හැම දෙයක් මෙන්න කාමච්ඡන්දය මෙන්න ව්‍යාපාදය මෙන්න තීන මිද්ද මේ විදිහට මේ විදිහට මේ ධර්මය තමන්ගේ හිත තුළින් තමන්ට දකින්න පුළුවන් හැකියාවක් ඇති කරගන්න එකයි එහෙම දැකගෙන අකුසලයන් දුරු කරගන්න එකයි ප්‍රහාණය කරගන්න එකයි ධර්මය දකින්නවා කියලා කියන්නේ ඉතින් යම්කිසි කුසලයක් මේ විදිහට අකුසලයක් මේ විදිහට කුසලයකින් මැඩගෙන යම් කිසි කෙනෙක් දිගින් දිගටම දිගින් දිගින් දිගටම සදාංගයන් වශයෙන් මොකද්ද මේ අකුසලයක් කුසලයෙන් වැඩ ගන්නවා කියලා කියන්නේ තරහක් එනකොට ඒක මෛත්‍රියෙන් වැඩ ගන්නවා සුබ අදහසක් ඇවිල්ලා පීඩා කරනකොට ඒක අසුබයෙන් වැඩ ගන්නවා ඒ වගේම නියතය තියාගන්න ඕනේ කියන අදහසක් එනකොට මරණය මෙනෙහි කරලා ඒක මැඩ ගන්නවා ශ්‍රද්ධාව අඩු වෙගෙන එනකොට බුදුරජාණන් වහන්සේ මහා ධර්ම රත්නය සංඝ රත්නය මෙනෙහි කරලා ඒව ඒ අසද්ධාත්මක ස්වභාවය මැඩ ගන්නවා. මේ විදිහට යම්කිසි කෙනෙක් නුවණින් සිහියෙන් වීරියෙන් තමන්ගේ නැගෙන අකුසලයන් කුසලයෙන් යටපත් කරගෙන කුසලය වර්ධනය කරගෙන එක අරමුණක් තුළ ඔන්නෝම හිත වර්ධනය කරගෙන යනකොට හිත දැකගෙන යනකොට යම් අවස්ථාවක ඔන්න ඔය අරමුණ තුළම හිත නැගෙන ස්වභාවයක් එනවා. ඒ අරමුණ හිතේ හිර වෙන ස්වභාවයක් එනවා. ඒකයි කිව්වේ අසිරිමත් අවස්ථාව කියලා. මහා පුදුමාකාර අවස්ථාවක් කියලා. විශාලම ප්‍රීතියක් නැగిලා ඉන්නේ ඇයි ඒ වෙලාවට? ලොකු විවේකයක් ජීවිතයක ලබා ගන්න පුළුවන්. මනුස්ස ජීවිතයක ලබා ගන්න පුළුවන් උතුම්ම විවේකී සුවය දැනෙන්නේ එන්න ඒ අවස්ථාවේ. මේ සිද්ධිය සිද්ධ වෙන වෙලාවේ බාහිර අරමුණු දැනෙන්න විදිහක් නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් සංසිඳනවා. කාමයන්ගෙන් වෙන් වෙනවා. විවිච්ඡ කාමයේහි. එහෙමනම් කාමයන්ගෙන් වෙන් වෙච්ච තැන බාහිර දේවල් ඇහෙන්නේ නැහැ. ශරීරය දැනෙන්නේ නැහැ. හරියට විදුලියක් ශරීරයට ක්‍රියාත්මක වුණා වගේ ශරීරය තුල එකපාරටම අර අමාරුවෙන් උපචාර ධානයේ උපචාර සමාධියේ හිටිය කෙනා එහෙමනම් අමාරුවෙන් මේ සිතුවිල්ල තුල හිටිය කෙනාගේ සිත තුල ඒ සිතුවිල්ල නැగిලා එනවා. ඒ සිතුවිල්ල මෙහෙවින් නැగిලා එනවා. සිතේ සිතුවිල්ල තුල නැගී සිටිනවා. ඒ කියන්නේ Tamanට අමාරුවෙන් කරන්න දෙයක් නැහැ. ආයාසයෙන්ුයි මේ සිතුවිල්ල අරගත්තේ අරගෙන ඒක පිරිමැද්දේ. ඒ කියන්නේ අරගන්නවා කියන්නේ අරහං කියන සිතුවිල්ල ගත්තාම උදාහරණයක් විදිහට ඔන්න ගන්නකොට අරහං කියන එක ගන්නවා. පියේ අරමුණ ගන්නවා. අරගෙන ආරහං කියලා ඒක තුල පුංචි කාලයක් ඇඳෙනවා. ආරහං කියලා කියනකොට කාලයක් ඇඳෙනවා. ආන්ගේ ඇඳෙන කාලේ අර ගන්නවා පිරිමදිනවා අරහං කියලා පිරිමදිනවා. ගන්නවා පිරිමදිනවා කියන ස්වභාවය. ඒකයි කියන්නේ විතක්ක, ਵਿਚාරය කියලා යම් කාලයක් තුල අරමුණ තුල ඇඳෙනවා. ඒ අරමුණ තේරුම් ගැනීම සඳහා යම් කාලයක් යනවා යම් වෙලාවක් යනවා අරහං කියන වචනය තේරුම් ගන්න අරහං අරහං අරහං කියනකොට අයන්නෙන් පටන් අරගෙන රාහං කියනකොට යම් වෙලාවක් යනවා ඒ කියන්නේ පිරිමැදීමක් සිද්ධ වෙනවා එහෙනම් අරමුණ ගන්නවා අරමුණේ විතර යන ස්වභාවයක් තියෙනවා ඒක විතරමයි වෙන මොකවත් නැහැ ඒක තුලම සිත ගැඹුරෙන් රැඳිලා ඒක විතරක් හිතේ නැగిලෙන්න පටන් අරගෙන වෙන කිසිම සිතුවිල්ලක් එන්නේ නැති තත්ත්වයට අපේ හිතපත් කරගන්න පුළුවන්. ආනාපාන සතියදිත් එහෙමයි. ආනාපාන සති නිමිත්ත ආනාපාන සති තුන්වෙනි පියවරදී ඇති කරගත්තට පස්සේ ඒ නිමිත්ත දිගින් දිගට දිගින් දිගට හිතේ නැగిලා යන ස්වභාවය වෙනකොට කාය සංකාරයන් සංසිඳනවා. ඒ කියන්නේ කාය දැනෙන්නේ නැහැ. කාය දැනෙන්නේ නැත්තේ මොකද? දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ඈතින් රහයන්ගේ ශබ්දය ඇහෙනවා වෙන්න පුළුවන් ඔබේ නිවසේ. නමුත් මේ මොහොතේ අවධානය යොමු කරොත් තමයි මේ සද්ද ඇහෙන්නේ. මේ ධර්ම දේශනාව පැත්තටම අවධානය යොමු කරගෙන හිටියොත් එවැනි සද්දයක් ඇහෙන්නේ නැහැ. එහෙමනම් බලන්න යම් අරමුණක අපේ හිත අපි යොමු කරගත්තොත් අනිත් දේවල් දැනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. අන්න ඒකයි මේ සිද්ධ වෙන්නේ. නැතුව අරමුණ පුදුම දෙයක් එහෙම සිද්ධ වෙනව නෙවෙයි. අරමුණ තුල සිත නැගී සිටිනකොට බාහිර අරමුණු එකක්වත් දැනෙන්නේ නැහැ. එහෙමනම් මේ වෙලාවට තමන්ගේ කය දැනෙන්නේ නැහැ. කාය සංකාරය. කාය සංකාරය කියලා කියන්නේ කය ආශ්‍රය කොටගෙන හිත තුල ඇති වෙන සැකසීම. අපේ හිතේ එක එක සැකසීම් ඇති වෙනවා. සැකසීම් ඇති කරගන්නේ අපිමයි කැමැත්ත අකමැත්ත මූලික කරගෙන කාම ලෝකයේ දේවල් මූලික කරගෙන සැකසීම් ඇති කරගන්නවා. ඒකෙන් මූලික සැකසීමට කියනවා කය ආශ්‍රය කරගෙන ඇති කරගන්න හිතේ සැකසීමට කියනවා කාය සංකාරය කියලා. එහෙමනම් යම් කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් සිහියෙන් නුවණින් වීර්යයෙන් කටයුතු කරලා යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා සිතේ සිතේ ඇතිවන කයින්ද ඇතිවන සියලු සැකසීම් දුරු කරගන්න. ඒ කියන්නේ කය ගලක් වගේ කරගන්න. ඒ කියන්නේ කය දැනෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්න. කයෙන් සැහැල්ලු වෙන්න. මේ වෙලාවට සමහර කට්ටිය කියනවා විඥානය කයෙන් ඉවත් වුණා. මේවා කරගන්න හොඳ නැහැ. බාහිර විඥානයන් වලට මේවා ඇතුළට රින් ගන්න පුළුවන් කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. කාය සංකාරය අයින් වුණාට වචී සංකාරය සහ චිත්ත සංකාරය මේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් කවදාකවත් මේ කයෙන් අයින් වුණා නෙවෙයි කයේ දැනෙන ස්වභාවය අපිට නැති වුණා. එහෙනම් කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ. මෙවැනි අත්දැකීමක් ලබා ගන්න බලන්න ඕනේ. හිත තුළ ඒ අරමුණ එක දිගට නැගුණොත් අන්න ඒකට කියනවා ප්‍රථම ධානය කියලා. අන්න ඒක විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්කං සවිතාරං විවේකජං ප්‍රීතිසුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විවේකයෙන් හින්දා ප්‍රීතියක් මොකද චිත්ත විවේකයක් ලැබෙන ජීවිතයේ පළවෙනි අවස්ථාව. එතකම්ම හිතට විවේකයක් ලැබෙන්නේ නැහැ. බලන්න අපි අපේ ජීවිතය අරන් යනවා කවදාකවත් හිතට විවේකයක් නැහැ. රුක්ක මූලයකට ශූන්‍යාකාරයකට ආරණ්‍යයකට බොහොම පහසු තැන් වලට අපි හැම කෙනෙක්ම යනවා ගිහිල්ලා ඉවර වෙලා සුවදායකව ඉන්න ඕන කියලා ඕනෑ තරම් ගිහිල්ලා ඉඳලා තියෙනවා. සිල් ගන්න ගිහිල්ලා ඉඳලා තියෙනවා. නිදහස් තැන් වලට ගිහිල්ලා යන්තම් සුවයක් දැනෙනවා කියලා ඉඳලා තියෙනවා. නමුත් හිතට විවේකයක් තිබ්බද? හිතට විවේකයක් නැහැ. එහෙනම් හිතට විවේකයක් ඇති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයට අනුව කටයුතු කරොත් ඇත්තටම අපිට චිත්ත විවේකයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක තේරුම් අරගෙන ඒ මාර්ගයේ ගමන් කරොත් අන්න එදාට නැගෙන ප්‍රීතිය මහා ප්‍රීතියක්. ඒ ඒ નિરાයාසයෙන්ම නැගෙන ප්‍රීතියක් තියෙනවා සිතේ. ඒකට කියනවා චිත්ත සංකාරයක් කියලා. මේ අරමුණ නැගෙනවත් එක්කම හරියට නිකන් මේ මුළු කයම සම්පූර්ණයෙන්ම පිරිමැද්දා වාගේ සම්පූර්ණ කයෙම පිරිතිලා ඉතිරිලා ගියා වාගේ එක තැනකකවත් තේරෙන්නේ නැති තැනක් නෑ වගේ මුළු කයම දැනිලා මුළු කය හින්දාම කය දැනෙන නැති වුණාට කය හින්දාම සිතේ ඇති වෙන විශාල ප්‍රීතියකින් බොහෝම විශාල ප්‍රීතියකින් පිරීලා ඉතිරිලා යනවා. මේ ඇහැ කන නාසය දිව ශරීරය වින්දනය කරලා කවදාකවත් මෙවැනි ප්‍රීතියක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුළුවන් කමක් නැහැ. සෝ එම මේව කායන් විවේකදේන ප්‍රීති සුඛේන අභිසරෙන්ති පරිසන්නේති පරිපූර්ණේති පරිප්පරති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ ඒකයි. අபிසන්නේති පරිසන්නේති පරිපූර්ණේති පරිප්පරති කියලා. කියන්නේ මේ කර්ජකයම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් රැහෙනවා කියලා තෙමේනවා කියලා මුළු මුනින්ම තෙමෙනවා පිරේනවා කියලා බුදුරජාන් වහන්සේ ප්‍රථම ධානය ගැන සඳහන් කරන එකයි සාමාන්‍ය කුල සූත්‍රයේදී ඉතාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. එහෙමනම් අපි අපිට මෙන්න මේ සුවදායක තත්ත්වය අත්විඳින්න පුළුවන්කමක් තියෙනවා. Tamange ජීවිතය සකස් කරගත්තොත් හිමින් සැරේ හිමින් සැරේ හිමින් සැරේ. එහෙමනම් මෙන්න මේකට කියනවා විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය ඇති. කය දැනෙන්නේ නැතිකමෙන්ම තියෙන සුවදායක තත්ත්වය ඇතුනේ කය දැනෙන්නේ නැතිකමෙන් කාය සංකාරය නැතිකමෙන් එවැනි තත්ත්වයකට එනම් ප්‍රීතියකින් සුඛයකින් ඇති ඒකාග්‍රතාව සිතුවිල්ලක් තියෙන කියන තත්ත්වයකට අපේ හිත අපිටපත් කරගත්තොත් ඒකට කියනවා උත්තරී මනුස්ස ධර්මයක් ඇති කරගත්තා කියලා. ජීවිතේක බලාපොරොත්තුවක් තියාගන්න ඕනේ. ජීවිතේක අපි නොයේකු දේවල් අරමුණු තියාගෙන බලාපොරොත්තු තියාගෙන සැලසුම් හදාගෙන කරනවා. නමුත් මෙවැනි උතුම් මනුෂ්‍ය ධර්මයක් ඇති කරගන්නත් කවදා හරි දවසක මේ තරුණ කාලේ ඉන්න කාලෙම තමයි මේවා කරගන්න පුළුවන් උඩුකය ඍජුව තියාගන්න පුළුවන් ඒ කාලෙටයි ඔන්න ඔය අවස්ථාවට උදා වෙනකොට පස්සම්භයං කාය සංකාරං කියන අවස්ථාව ආනාපාන සතියේදී නම් පස්සම්භයං කාය සංකාරං කියන අවස්ථාව අන්න ඒකෙන් පස්සේ ඊටා පැහැදිලිව තියෙනවා ආනාපාන සති කමඨාන් පෙළියේ ප්‍රීති පටිසංවේදී අසහිස්සාමිති සික්කති සුඛ පටිසංවේදී අසහිස්සාමිති සික්කති පසහිස්සාමිති සික්කති කියලා. එහෙමනම් අන්න මෙතනින් එහාට මේ ප්‍රීතිය භුක්ති විඳිනවා යම් කිසි කෙනෙක්. එහෙනම් ප්‍රීතිය භුක්ති විඳිනවා. තවදුරටත් ඒ තැනත්තා දැන් අරහං අරහං අරහං කියන වචනය හිමින් සැරේ ගත්ත කෙනෙකුට දැන් අරහං කියන හැඟීමක් තියෙනවා. අපි දන්නවා. අම්මා කියලා කියන වචනය කිව්වට අම්මා කියන හැඟීමක් අපිට තියෙනවා. අම්මව දැක්ක තැනින් අපි කවුරුවක්වත් අම්මා අම්මා අම්මා කියලා හිතෙන් කියන්නේ නැහැ. අම්මව හඳුන ගන්නවා. අම්මා ගැන හැඟීමක් තියෙනවා. අම්මා ගැන ඇති වෙන හැඟීමට වෙලාවක් යනවද? අම්මා කියන වචනේ කියන්න වෙලාවක් ගියාට අම්මා කියන හැඟීමට වෙලාවක් යනවද? ඒකට එක චිත්තක්ෂණයක් විතරයි භාවිතා වෙන්නේ. එහෙමනම් අන්න ඒ වගේ අරහං අරහං අරහං අරහං කියමින් එවැනි ඒ අරමුණ තුල මුළු හිතම යොමු කරගෙන ඉන්න කෙනාට අන්නර අරහං කියන්නේ යන කාලය, ඒ අරමුණ ගන්න යන කාලය, ඒ අරමුණට යන අරමුණ පිරිමදින ස්වરૂපය. අරමුණ ගන්නවා, අරමුණ විතර යනවා කියලා කිව්වා. ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර කියලා කිව්වා. මෙන්න මේ පිරිමදින ස්වરૂප නැති වෙලා යනවා. ඒ කියන්නේ අරහං කියන සිතුවිල්ලට එයා එනවා. අරහං කියන සිතුවිල්ලට එනවා. ඒ කියන්නේ අරහං කියන කාලය ගත වෙන්නේ කාලය ගත වෙන්නේ නැහැ ඊට පස්සේ. අන්න ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානයට එන තැන. ඒ කියන්නේ විශාල සමාධිගත තත්වයක් හිතක ඇති වෙනවා. විශාල සමාධිගත තත්වයක් හිතක ඇති වෙනවා. එවැනි තත්වයක් ඇති වෙන්නේ අර අරමුණ ගැනීමත් අරමුණ විසිර යාමත් දෙකත් සංසිඳන සංසිඳන හින්දා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ පුනච පරම් වික්ඛු විතක්ක ਵਿਚාරණං විචාරාණං ගූප සමා අජ්ජත්තං සම්පසාදානං කියලා. එහෙමනම් අපි බලන්න හොඳට හිතලා විතක්ක විචාරාණං රූපසමා මේ විතක්ක විචාර දෙක සංසිඳනවා. සිය සිතේම උපදින සිත පහදවන ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ අර අරමුණ ගන්න ස්වභාවය විතරන ස්වභාවය නැති වුනහම සිත තුළින් මහා විශාල ශ්‍රද්ධා සම්පන්න හැඟීමක් එක්ක මහා නැමිච්ච ඒ පැත්තටම නැඹුරු වෙච්ච ගැඹුරු ඊටාම ගැඹුරු සිතුවිල්ලක විතරක් හිත රැඳෙනවා. මේක මහා සමාධිගත තත්ත්වයක්. එහෙමනම් දෙවැනි ධානයේදී ප්‍රීතියක් සුඛයක් උපදින්න හේතු වෙන්නේ සෝයිමමේව කායං සමාධිජේන ප්‍රීති සුඛේන අபிසරෙන්ති පරිසන්තේසි පරිපූර්ණේති පරපරති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ ප්‍රථම අධ්‍යයනයේදී විවේකජේන ප්‍රීති සුඛේන කිව්වා. දැන් කියන්නේ සමාධිජේන ප්‍රීති සුඛේන කියලා. එහෙනම් බලන්න සමාධියෙන් උපන් සමාධියෙන් උපන් ප්‍රීතියෙන් සහ සුතෙන් මේ සම්පූර්ණ හිත මේ සම්පූර්ණ කය පිරීලා ගිහිල්ලා විශාල ප්‍රීතියක් විශාල සුඛයක් ඇති වෙනවා. මෙන්න මේ වෙලාවේදී මේ ප්‍රීතිය භුක්ති විඳිනවා කෙනෙක් දෙවෙනි ධ්‍යානයේදී ප්‍රීතිය භුක්ති විඳිනවා. ප්‍රීති පරිසංවේදී කියලා ආනාපාන සතිය සඳහන් කරේ එකයි. සුඛ පරිසංවේදී කියලා සඳහන් කරේ එකයි. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් ඊටාම විශාල සමාධිගත තත්යකටපත් වෙන්න උනත් පුළුවන්කම තියෙනවා. හැබැයි කොහොම කරොත්ද යම් කෙනෙක් සිහියෙන් නුවණින් වීරියෙන් සිහියෙන් කියලා කියන්නේ සිහිය වර්ධනය වෙලා තියෙනුන අපේ සති ඉන්ද්‍රිය කියලා කියන සිහිය හොඳට වර්ධනය වෙලා තියෙනුන. ඒ වගේම මේ මොකක්ද කරන්නේ කියලා හොඳ නුවණක් තියෙන්න ඕනේ. පැහැදිලිවම නුවණක් තියෙන්න ඕනේ. මම මේ හිතත් අරගෙන කොතෙන්ටද මේ යන්නේ? මෙන්න මේ වන් යන තැන දැනගෙන යන්න ඕනේ. අපි ගොඩාක් කට්ටිය භාවනා කරන්න සූදානම් කරගෙන ඉන්නේ එහෙම නැත්නම් භාවනා කරන්න ඉඳ ගන්නකොට ඉඳ ගන්න යමක් ලැබේවා ලැබේවා ලැබේවා කියන අදහසින් වගේ. මට අද මොනවා ලැබෙයිද දන්නේ නැහැ කියන අදහසින් වගේ. ඒ කියන්නේ මේක කාට හරි බාර දීලා මට නම් තේරෙන හැටියට. ගොඩාක් කට්ටිය මේක බාර දීලා. කාට බාර දීලාද දන්නේ නැහැ. මොනවා හරි මට අද ලැබෙයි කියලා ඒ කාර්මුණක් ඉන්නවා. ලබා ගත්තේ නැති අත්දැකීමක් මට ලැබෙයි කියන එක නම් හරි. නමුත් ඒක ලැබේවා කියන තැනයි ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තමන් තුළින් දකින්න කිව්වා. කොහොමද සිහියෙන් නුවණින් වීරියෙන් එහෙනම් ඔක්කොම අමතක කරලා දාලා කය අමතක කරලා දාලා වෙන දෙයක් වුණ දෙන් කියලා ඉන්නක භාවනාව කියන්න පුළුවන්කමක් තියනවාද අපිට? එහෙම පුළුවන්කමක් නැහැ. එහෙනම් සිහියෙන් වුණින් වීරෙන් කියන්නේ තමන් ළඟා වෙන්න ඕන අවස්ථාව. තමන් ළඟා වෙන්න ඕන තැන. හිමින් හිමින් සිහියෙන් බොහොම සියුම්ව සකසුරුවම්ම දැනගෙන නුවණින් වීරෙන් අකුසලයට නැගෙන්න දෙන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දකින්න අමාරු සුදුද්දසං සුනේ සුනං යත්ත කාමනිපාතිනම් නේද සුදුද්දසං කියලා කිව්වේ දකින්න අමාරු ඊටාම අමාරු හිත දැක ගන්න පුළුවන් සියුම් සියුම් කාමල මූලකටත් යන්න දෙන්නේ නැතුව සිත රැක ගන්න කෙනාට මෙන්න මේ හිත දකින්න පුළුවන් මේ සුදුද්දසං සුනේ තුනං යත්ත කාමනිපාතිනම් චිත්තං රක්ඛේත මෙහෙදාවේ චිත්තං ගුත්තං සුඛාවහං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සිත රැක ගන්න නුවණැත්ත සිත රැක ගන්න සියුම් අරමුණකටවත් යන්න දෙන්නේ නැතුව විශාල සුවදායක තත්යකටපත් වෙන්න පුළුවන් කියලා කිව්ව එකයි. අපි මේක දන්නේ නැතුව පුද පූජාවන් පවත්වමින් ඉන්නවා. පුද පූජාවන් අවශ්‍යයි. ශ්‍රද්ධා ගුණය අවශ්‍යයි. නමුත් ඒකට විතරක් හිර වෙලා හරියන්නේ හරියන්නේ නැහැ. දන්නේ නැතුව භාවනා කරනවා. ඒ කියන්නේ හරියට කුමක්ද කළ යුත්තේ කියලා දන්නේ නැතුව ඔහේ කියන්නම් වාලේ කවුරුත් කියන්නම් වාලේ කරගෙන යනවා. ඒ ගැන විමසන්නේ නැහැ. මේ ධර්මයේ මොකක්ද කියලා කල්පනා කරන්නේ නැහැ. දැන් මගේ පංච නීවරණ යටපත් වෙලාද කියලා හිතන්නේ නැහැ. දැන් මේ විතර්කයේද මේක විචාරයේද කියලා දන්නේ නැහැ. මේ ප්‍රථම අධ්‍යානයේ ස්වභාවය ප්‍රථම අධ්‍යානයේ අංග දන්නේ නැහැ. දෙති අධ්‍යානයට යද්දි මොකක්ද වෙන්නේ කියලා Taman යන්න ඕන ගමනක් දුර ගමනක් වාහනයකින් යනවා නම් පාර දන්නේ නැත්නම් දන්නේ නැති කෙනාට යන්න පුළුවන් කමක් කොහොමත්ම නැහැ වගේ මේ සිත හතරවෙනි ධානයේ මට්ටමටපත් කරගන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක දැනගෙන කරන්න ඕනේ. ඒක දැනගෙන කරන්න ඕන ඉතා පැහැදිලිව. හොඳයි. එතනින් නවතින්නේ නැහැ. නැවතද පුනජ පරම්පික්කු ප්‍රීතියාච විරාග. ඔන්න තුන්වෙනි ධ්‍යානයේ தත්ත්වය විස්තර කරන්නේ. ප්‍රීතියාච විරාග. ප්‍රීතියනුත් අයින් වෙනවා. බලන්න ප්‍රීතියෙන් අයින් වෙනවා කියනකොට සමහර අය කියන ප්‍රීතිය එපා එපා කියලා එකක් එක ගැටෙනවා නෑ. මෙතෙන්දි වෙන්නේ ප්‍රීතිය තියෙනවා. හිතේ නැගුණා වූ මේ මහඟු ප්‍රීතිය ඇකනනාසේ දිව ශරීරය පිනවලා කවදාකවත් ලබා ගන්න බැරි වුණ තරම් මහා විශාල ප්‍රීතියක් හිතෙන්ම නැගෙන දෝරේ ගලාගෙන යන උල්පතකින් එන වතුර වගේ. එහෙමමයි ධර්මයේ සඳහන් කරලා තියෙන සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා විලක ගැඹුරු විලක ගැඹුරෙන්ම යටින්ම තියෙන උල්පතකින් වටෙන් වැස්සෙන් වතුර පිරෙන්නේ නැතුව හතර පැත්තෙන් පස් පැත්තෙන් එන ගංගා වලින් වතුර පිරෙන්නේ නැතුව ඒ විලට යටින්ම එන උල්පතකින් උඩට කැළඹෙන්නේ නැතුව හිමින් හිමින් හිමින් පිරෙන උල්පතකින් මුළු මුළු විලම කැමිලා යනවා ඒ වතුරෙන් වගේ. මේ ප්‍රීතියෙන් මුළු හිතම පිරීලා ගිහිල්ලා බලන්න සාමාන්‍ය ජීවිතයේදී අපිට ලබන ප්‍රීතියම පිරීලා ගිය එකක් නෙවෙයි. ප්‍රීතියක් ලබන්න ඇහැපිනවන්න කියලා ලස්සන රූපයක් දිහා බලනකොටම අපි හිතුවොත් එහෙම කෙනෙක් දිහා බලනකොටම අපිට ලස්සන රූපයක් කියලා සතුටක් ඇති වෙනවා තමයි. ඒ ඇති වෙන ශරණයේම දුකක් ඇති වෙනවා අතින් අල්ලන්න ඕනේ කියලා. ස්පර්ශ කරන්න ඕනේ කියලා. ස්පර්ශ කරගන්න මොහොත එනකම්ම දුකක් තියෙනවා. එවැනි එහෙමනම් ලෞකික ජීවිතයේ ඇහැකරනාසේ දේ ශරීරේ පිනවලා යම් කිසි කෙනෙක් ප්‍රීතියක් ලබනවා නම් ඒ ලබන ප්‍රීතිය හැම වෙලේම දුකටම හේතු වෙනවා. මේක දන්නේ නැතුව අපි මේ ගමන යන්නේ. එහෙමනම් මේ වගේ නිර්ආමස ප්‍රීතියක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා සම්පූර්ණ හිතේ පිරිච්ච ප්‍රීතිය. නමුත් ඒ ප්‍රීතියත් අතහැරෙනවා දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයට යනකොට. අන්නේලයි ප්‍රීතියාච විරේගා විරාගා උපේක කෝච විහෙරති. ඒ කියන්නේ එහෙනම් උපේක්ෂාව මූලික කරගෙන ප්‍රීතියෙන් ප්‍රීතියෙන් හැලුණ ප්‍රීතිය ගැන මධ්‍යස්ත වෙච්ච හිත උපේක්ෂාව මූලික කරගෙන අන්න ඒ වෙලාවේ විශාල සුවදායක තත්ත්වයක් මෙන්න මේ தත්වය සඳහන් කරනවා යන්තං අරියා ආචික්කන්ති ඒ කියන්නේ ආර්යෝ යම් ධානයක් හේතු කොටගෙන ධානලාභියා විශාල සැප විහරණයක් ඇති කරගන්න ධානයක් තියෙනවා නම් අන්නේ ධානය තුන්වෙනි ධානයයි කියලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී දේශනා කරා. ඒ කියන්නේ සුඛය අත්විඳින අවස්ථාව, සුඛ පටිසංවේදී. එහෙමනම් තුන්වෙනි ධානයේදී සැපය භුක්ති විඳිනවා මේ කාය කය දැනෙන්නේ නැති නීවරණයන්ගෙන් යටපත් වෙච්ච සැපය භුක්ති විඳින්න ඉන්න අවස්ථාව. ඒක තමයි විශාල සුවදායකම తত্ত্বය. සිහියෙන් නුවණින් යුක්තව සතෝ සම්පදානෝ සුකංච කායේන පටිසංවේදීති. කය කායෙන් දැනෙනා වූ සැපදායක తত্ত্বය. ඒ කියන්නේ කාය සංස්කාරය නෙවෙයි කය සංසිඳුන හින්දා දැනෙනා වූ සබදායක తত্ত্বය සිහියෙන් නුවණින් වීරියෙන් කටයුතු කරලා යම් කිසි කෙනෙකුට ඉතාම විශාල වශයෙන් අත්විඳින අවස්ථාවක් තුන්වෙනි ධ්‍යානයේ විශේෂයෙන් සලකන්න පුළුවන්. එවැනි තත්වයක තිබ්බ කෙනා ඊළඟ අවස්ථාව තුනජපරං වික්කු සුඛස්ස පහානා දුක්ඛස්ස පහානා අන්න බලන්න සුඛදායක తত্ত্বය සැපදායක తত্ত্বය සැප වේදනාව දුක් වේදනාව ප්‍රහාණය කරගන්නවා කුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධං පළමු කොටම සෝමනස්ස දෝමනස්ස දෙදෙනාගේ පහවීම සිද්ධ වෙනවා අපේ හිතේ තියෙන සෝමනස්ස ස්වභාවය දෝමනස්ස ස්වභාවය මේ ලෝකේ තියෙන දේවල් හින්දා නැත්තම් ප්‍රීතිය හින්දා සුඛය හින්දා මේ ප්‍රීතිය හින්දා සෝමනස්ස ස්වභාවයට ඒ වෙලාවේපත් වෙලා තිබ්බේ ප්‍රීතිය හින්දා සැපේ හින්දා සෝමනස්ස ස්වභාවයකට ඒ වගේම දෝමනස්ස ස්වභාවයකටපත් වෙන තත්වයක් තියෙනවා මේ හිතේ අන්න ඒ తত্ত্বය ජීවිතේ ප්‍රථම වතාවට සංසිඳෙනවා. අන්න එහෙම සංසිඳුනහම මොකද වෙන්නේ? සුඛක් සුඛයක් නැති දුක්ඛයක් නැති උපේක්ෂා සහගත තත්වයෙන් මුළු මනින්ම පිරිච්ච හිතක්. එහෙමනම් මෙන්න මේ අවස්ථාවේදී ධර්මයේ සඳහන් වෙන ආකාරයට අපි කිව්වා පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයකට එනකොට විතක්ක ਵਿਚාර සංසිඳුණා කියලා. දැන් සැපය සහ සතුට සංසිඳලා ඒ කියන්නේ එහෙමනම් සිතේ ඇතිවන කයින්දා ඇතිවන සංකාරය සංසිඳුණා. වචනයෙන් හින්දා ඇති වෙන වටී සංකාරයක් සංසිඳුණා විතක්ක ਵਿਚාර කියන එක දෙවෙනි ධානයට එනකොට දැන් වෙන්නේ චිත්ත සංකාරයක් සංසිඳීමයි. චිත්ත සංකාරය කියලා කිව්වේ වචනයට අයිති නැති හැඟීම. ප්‍රීතිය වචනෙන් කියන්න පුළුවන්ද? අරහං කියන වචනය කියන්න පුළුවන් වචනෙන්. අරහං කියන වචනයට අදාළ සිතේ ඇතිවෙච්ච සැකසීමට කියනවා වචී සංකාරය කියලා. එහෙනම් කය රිදෙනකොට, ශබ්ද ඇහෙනකොට සිතේ ඇතිවෙච්ච සැකසීමට කියනවා කාය සංකාරයේ කෙසේනම් ප්‍රථම ධානයට යනකොට කාය සංකාරය සංසිඳුණා. එතනින් එහාට දෙවෙනි ධානයට එනකොට වාචී සංකාරය සංසිඳුණා. හතරවෙනි ධානයට එනකොට චිත්ත සංකාරය සංසිඳුණා. එහෙනම් සැකසෙන්නේ නෑ හිත. බලන්න විදුලි පංකාවක් කැරකෙනකොට අපි කිව්වොත් එහෙම මේ කැරකෙන විදුලි පංකාවෙන් තියෙන තතු ගාන කියන්න කියලා කියන්න පුළුවන්කමක් තියනවද? කියන්න පුළුවන්කම නැහැ කැරකෙන එකේ කියන්න බෑ. ඒකේ හරියටම තතු ගාන කියන්න ඒක නවත්තන්න ඕන. අන්න ඒ වගේ සිත අවබෝධ කළ යුතු කෙනා සිතේ සංකාරයන් නවත්ත ගන්න ඕනේ. අන්න බලන්න. මේක ආනාපාන සතිය ඉඳලා පැහැදිලිව සඳහන් කරනවා. චිත් පස්සම් භයං චිත්ත සංකාරං කියලා හතරෙන් ධ්‍යානෙට එන තැන. පස්සම් භයං චිත්ත සංකාරං කියලා. එහෙමනම් හතරෙන් ධ්‍යානෙට එන තැන චිත්ත සංකාරේ සංසිඳනවා කියලා ඉතුරු වෙන්නේ මොකක්ද? පිරිසිදු පිරිසිදු හිත විතරයි ඉතුරු වෙන්නේ. ඒකයි කියේ සතිපාරිසුද්ධින් කුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් කියලා. එහෙමනම් පිරිසිදු බව ඇති උපේක්ෂා සහගත තමන්ගේ හිත විතරක් දන්නේ ඒ මොහොතේදී හිත අත්දකින්න පුළුවන්කම තියෙනවා අපිට. එන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ හිතා පැහැදිලි වහනපානසේ දේශනා කරා චිත්ත පටිසංවේදී කියලා. පස්සම් බයං චිත්ත සංකාරං කියන තැන ඊළඟ පියවර චිත්ත පටිසංවේදී කියලා. එහෙනම් හිතා පැහැදිලිව පේන්න තියෙනවා හතරවෙනි ධානයේදී තමන්ගේ හිත තමන්ට අත්දකින්න පුළුවන් කියන එක. එහෙනම් හිත දකින්න පුළුවන් කියන එක. අන්න ඒ විදිහට හිත Tamanට අවශ්‍ය ආකාරයට තීව්‍ර කරලා සුසර කරලා සකස් කරගත්ත හිතක් තමයි විදර්ශනාවට යොමු කරපුවාම මේ හිත අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතයේ අපි ලබාගත යුතු උතුම්ම తත්වය අපේ ජීවිතයේ අපි ලබාගත යුතු උතුම්ම తත්වය කියලා කියන්නේ නිවනයි. නිවන ලබා ගැනීමට නම් සිත මෙන්න මේ ආකාරයට ධ්‍යාන බලවලට වඩවා ගන්න ඕනේ. ඒ සඳහා කැප වෙන්න ඕන අපේ ජීවිතේ මොනතරම් දේවල් ගැන කැප වෙනවද අපේ ජීවිතේ. නමුත් මේක කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා තීරණය කරන්න මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. හැබැයි ඊටාම මේ කෙටි කාලයකින් මෙච්චර මේ විස්තර ගොඩක් අපිට කතා කරන්න බෑ. නමුත් අද කාලීනව අපිට ඇති වෙන ගැටලු අපි ළඟට එන බොහෝ දෙනා අපි තුලට ඇතුල් කරන ගැටලු තමයි හාමුදුරුවනේ මෙන්න මේම තත්වයක් තියෙනවා යම් කිසි කෙනෙක් භාවනාවක් හෝ යම් වචනයක් කියවනකොට යම් අරමුණකට හිත නැඹුරු වෙනවනේ මාව සමාධිගත වෙනවනේ ඒත් එක්ක මට මොන වුණාද මන් දන්නේ නැහනේ කය දැනෙන්නේ නැතු වෙනවනේ මේක මොකක්ද මේක ප්‍රථම ධානයද සමහර වෙලාවට සමහර අය කියන මේ ඔළුව හිර කරනකොට ඒ ඔළුව හිර කරන එක තමයි සමාධිය කියලා කියනවා මේ කයේ තියෙන සම්පූර්ණ හිත අරන් ඔළුවට හිර කරන එක කියනවා සමහර අය භාවනා කරන දිහා එකන අධ්‍යාහයට ඇඟිලි දික් කරලා සමහර අය කියනවා කියනවා මෙන්න ප්‍රධාන දැන් ප්‍රථම ධානය ගන්න දැන් ද්විතිය ධානය ගන්න දැන් තෘතිය ධානය ගන්න කියලා ඉතින් මේව නිවැරදි ආකාරයට මේ වටිනා ධර්මය අපි ස්පර්ශ කරගන්නකොට යම් එකකින් අපි වැරද්දක් කරගත්තොත් ආය කවදා මේ ධර්මය හම්බෙයිද කියන්නේ බෑ යම් දෘෂ්ටියකටපත් වෙන්න පුළුවන් මම ප්‍රථම ධානය, ද්විතිය ධානය කියලා. බලන්න බණක් අහන කොටත් අපි එක අරමුණක හිටියා. එහෙනම් ඇස් දෙක පියාගන්න කියලා කවුරු හරි භාවනා වාක්‍යයක් කියවනවා නම් එතකොටත් අපි ඒ අරමුණ තුල ඉන්නවා. පැහැදිලිව අපිට දැනෙනවා අපි ඒක අරමුණක තුල ඉන්නවා කියලා. මේක අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. බලන්න නිශ්චලතාවය කියලා කියන්නේ මේ වගේ නිශ්චල තැනක Taman නිශ්චලව ඉන්න එකයි. වාහනයක ගමන් කරනකොටත් අපි නිශ්චල වෙන්නවා. කියලා තර්ක කරන්න බැයිද? දුවන වාහනයක ගමන් කරන වාහනයක අපි ආසනයක ඉඳගෙන ඉන්නවා. නිශ්චලයි නේද? අතපය එකට තියෙනවා. එයාට දැනෙන්නේ නිශ්චලයි කියලා නේද? එයාට දැනෙන්නේ නිශ්චලයි කියලා. නමුත් වාහනේ වාහනේ යන එකක්. යන වාහනේ නම් කොළඹ නිශ්චලව එක එක නා ටිකක් වෙලා ගිහිල්ලා බලනකොට මෙන්න කෑගල්ල දිහාට ගිහිල්ලා. එහෙනම් නිශ්චල නැහැ. අන්න ඒ වගේ අර යම් කෙනෙක්ගේ වචන මාලාවක් දිහාට හිත යොමු කරගෙන ඉන්නකොට අපිට ඒකාග්‍රතාවයක් ඇති වෙනවා තමයි. නමුත් ඒක ප්‍රථම ධානය නම් කවදාකවත් වෙන්නේ නෑ. මේක හරියට පීරගෙන පීරගෙන පීරගෙන යන්න ඕන එකක් වගේ. ගවේෂණය කරගෙන කරගෙන කරගෙන යන්න ඕන එකක් වගේ. මේක තනියම කපාගෙන යන්න ඕන තැනක්. තනියම ලබා ගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක ධර්මය අරගෙන මේ පින්වත් ඇත්තෝ හැම වෙලාවෙම බලන්න ත්‍රිපිටක ත්‍රිපිටකයත් එක්ක සැසඳෙනවාද ගැළපෙනවාද කියලා ත්‍රිපිටක ධර්මයේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා පිරිවරාගෙන ඇස් පියාගන්න කියලා උඩුකය ඍජු කරගන්න කියලා මෙන්න මේ විදිහට භාවනා කරන්න කියලා කමඨහන කියවපු වෙලාවක් එහෙම සඳහන් වෙනවාද කිසිම තැනක සඳහන් වෙනවාද සඳහන් වෙනවා නම් කරුණාකරලා මාව දැනුවත් කරන්න කොයි විදියකින් හරි මෙන්න මේ අවස්ථාවේදී මොකද මම මේ ගැන ගවේෂණය කරනකොට මට කවදාකවත් හම්බෙලා නැහැ තනියම Taman යන්න ඕන අනිත්‍යයේ මඟ පෙන්වීම යටතේ තනියම Taman යන්න ඕන ගමන වෙන කෙනෙක් තල්ලු කරගෙන ගියොත් එහෙම තල්ලු කරපු කෙනා අතහැරියොත් ඒක කරන්න කොයි වෙලාවක හරි බැරි වෙනවා Taman යති කරගත යුතු తත්වය අනුන්ට බාර දෙන්න එපා ඒක කරන්න බෑ Taman තුලින් දකින්න ඕන ධර්මය වෙන කාටවත් දක්වන්න බෑ මඟ පෙන්වන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් ධර්ම ධර්ම දේශනා කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන් ධර්ම දේශනා කරන්න පුළුවන්. යෝනිසමනසිකාරය කරවන්න පුළුවන්ද? ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කරවන්න පුළුවන්ද? එහෙම කරාට වැඩක් නැහැ. සෝමනස්ස සාගත අසංකාරික ඥාන සම්ප්‍රයුක්ත කුසලයෙන් මේ දේ සිද්ධ කරගන්න ඕනේ. එහෙමනම් අපි කල්පනාවට ගන්න ඕන හරි දේම හරි විදිහටම තේරුම් ගන්න ඕනේ. හරි දේම හරි විදිහටම කරන්න ඕනේ. ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීම, කල්යාණ නිවැරදි කල්යාණ මිත්‍රය තෝරගන්න ඕනේ. සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ ජීවිතේ ලබාගත හැකි උත්තරී මනුෂ්‍ය ධර්මයක් ඇති කරගෙන විවේකයෙන් ප්‍රීතියෙන් සුඛයෙන් ඔඩ ඔඩ වැඩිලා ජීවිතේ ලබා ගන්න පුළුවන් උතුම්ම සම්පත්තිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික අංගයක් වන ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධාන ආදී ධ්‍යාන බල වඩමින් අවසානයේදී ධ්‍යානගත වූ ධ්‍යානයේ නැගී සිටි මේ හිත විදර්ශනාවට වඩවමින් හිතේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන දුක්ඛ ස්වභාවය පිරිසිදු දැනගනිමින් නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා සාක්ෂාත් කරගන්නවා කියන්නේ තමන් තුළින් අවබෝධ කරගන්නවා කියන එක. එහෙමනම් එවැනි ආකාරයක ශක්තියක් ධෛර්යයක් පීරියක් අදිස්ථානයක් ලබා ගැනීමට මේ ධර්ම දේශනාව ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති අද ධර්මානුශාසනාව පවත්වවදාළ දේශකයන්න් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑ වෙහෙර ආරණ්‍ය සේනාසනය එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ වකවානුවේ ඔබටත් මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න 0.11 2 69යි 71යි 40 0.112 69යි 43යි 41 ඔබ සැමට තෙරුවන්